නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණයාමි නමස්කාරවේවා සඟරුවනට සැමදා මහාසඟ සරණයාමි නමස්කාරවේවා තුනුරුවනට සැමදාතිසාරණ සරණයමි සාදු සාදු සාදු අපි අද උදේවරුවේ ඊටමත් ආශ්චර්යමත් දේශනාවක් ශ්‍රවණය කරා මරණාසන්න මොහොතක මරණ මංචකේ හිටිය අනාථ පිණ්ඩික සිටුතුමාට සාරිපුත්ත මහරහතන් වහන්සේ හිත පිහිට ඕන හැටි පෙන්නපු දේශනාවක්. අද අපි හවස් වරුවේ කතා කරන්නේ අපි කාටත් වැදගත් ද්වේෂය තරහ අමනාපකම් ගැටීම් මේ ඔක්කොම ප්‍රහාණය කරගන්න උපකාර වෙන මෛත්‍රිය ගැන සඳහන් වෙන දේශනා කීපයක් ඇසුරෙන් අපි කතා කරන්න. දවසක් කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිත් අහනවා ස්වාමීනි මේ ලෝකයේ සත්වයන්ට අහිත පිනිස දුක පිනිස විනාශේ පිනිස හේතු වෙන්නේ මොනවද බුදුරජාණන් වහන්සේ වදාළ රජතුමනි සත්වයන්ට අහිත පිනිස දුක පිනිස විනාශේ පිනිස හේතු වෙන්නේ රාග, ద్వේෂ, මෝහයි අන්නේ කරුණු තුන ප්‍රහාණය කිරීමෙන් සත්වයන්ට සැපසේ ජීවත් වෙන්න පුළුවන් සංසාර දුකින් නිදහස් වෙන්න පුළුවන් කායික මානසික දුක් පීඩාවලින් මිදෙන්නට පුළුවනි කිය. දැන් බලන්න ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දැන් එකිනෙකාගේ හිත්වල තියෙන මේ ගැටීමේ ස්වභාවය හැමෝගෙම එක වගේම තියෙන්නේ. එක වගේමද? නැහැ. අල්ප රජක් අය ඉන්නවා. කෙලෙස් වැඩි අය ඉන්නවා. මහරජක්ක වැඩි අය ඉන්නවා. අල්ප රජක්ක අඩු අය ඉන්නවා. එතකොට සමහරුන්ට රාගී ස්වභාවය වැඩි. සමහරුන්ගේ අඩුයි. සමහරුන්ගේ ද්වේෂය වැඩි. සමහරුන්ගේ දේශය අඩුයි. සමහරුන්ගේ මෝහය වැඩි. සමහරුන්ගේ අඩුයි. ඒ ඒ විදිහට එකිනෙකාගේ එක එක විදිහට රාග දේශ මෝහ පිහිටලා තියෙනවා. සමහරු එකට එක කරනවා. සමහරු ඊරිසියයි. සමහරු කුහකයි. දැඩි ගති තියෙනවා. නිහතමානී නෑ. කුලී ඇලී වාසය කරන අය ඉන්නවා. ඉන්ද්‍රියන් අසංවර මේ විදිහට එකිනෙකා එකිනෙකා ගත්තොත් වෙනස්. මනුස්ස ලෝකේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්වනවා නානත්ත් කායා නානත්ත් සංඤේ. කයනොත් විවිධයි ඒ අයගේ හඳුනා ගැනීම, ආකල්ප, සිතුම් පැතුම් මේවත් විවිධයි. ලක්ෂයක් ගත්තොත් කී දෙනෙක් එක වගේද? එහෙම නෑ. එක්කෙනෙකුට එක්කෙනෙක් එක්කෙනෙකුට එක්කෙනෙක් වෙනස්. සිතුවිලි වලිනුත් වෙනස්, ස්වරූපේනුත් වෙනස්. මේ විදිහේ වෙනස්කම් ලෝකේ තියෙන. එතකොට මේ වගේ වෙනස්කම් තියෙන නිසා අර අහිත පිනිස දුක පිනිස පවතින රාග ద్వේෂ මෝහ ප්‍රහාණය කිරීම පිණිස එකිනෙකා එක එක ප්‍රමාණයට තමයි වීර්ය පවත්වන්නේ. සමහරෙකුට ඉක්මනින් ධර්මය අවබෝධ වෙනවා. සමහරෙකුට ලොකු වීරියක් උත්සාහයක් ගන්න ඕන. සමහරව අවුරුදු ගණන් මහන්සි ගන්නවා සමාධියක් කඩන්න. සමහරෙකුට දවසින් දෙකකින් සමාධිය වැඩෙනවා. එක්මනින් ප්‍රඥාව වැඩෙනවා. එතකොට ওই වගේ ඒවා එක එක එක එක ප්‍රමාණයට අඩු වැඩි වෙනස්කම් ලෝකේ තියෙනවා. දැන් බලන්න මේ හිත් තුළ ස්වභාවය බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහොම බඩු භාණ්ඩවලට ආසාවෙන් හිටපු කෙනෙක් පැවිදි වුණා. මෙයා බඩු එකතු කරන කෙනෙක්. හරි ආසයි බඩු මුට්ටු වලට ඇඳුම් පැළඳුම් වලට හරි ආසයි. ඇන්දේ නැතත් එකතු කරනවා. පැවිදි වෙලා මොකද කරේ? පැවිදි වෙලා දැන් පටන් ගත්තා. බඩු එකතු කරන්න. එක එක සිවුරු හෝ ගාලා එකතු කරනවා, බඩු එකතු කරනවා. දැන් එකතු කර කර තියාගෙන ඉන්නවා ගොඩ ගගහ. දවසක් ස්වාමීන් වහන්සේලා පිරිසක් චාරිකාව යන ගමන් මෙයාගේ විහාරයට ආවා. එනකොට දැන් සුද්ධ පවිත්‍ර කරලා රෙදිහෙම හොදලා වේලෙන්න දාලා බලනකොට නිකන් රෙදි හොදන අයගේ කෙවල් වගේ පිරීලා වැල්වල තැන් තැන් වල වනලා ඊළඟට ගස්වල හැම තැනම සිවුරු හොදලා දාලා එක එක බඩු මුට්ටු දැන් දාලා සුද්ධ පවිත්‍ර කරනවා ඇවිල්ලා අහනවා මේ කී නමක් වැඩ ඉන්නවද කියලා ඇහුවා. මං විතරයි කිව්වා ඉන්නේ. එතකොට මේවා කාගේද කියලා මේ ඔක්කොම මගේ කිව්වා. අපා අල්පේච්ච ජීවිතයක්නේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙන්නේ කියලා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා ගරහා කරාට පස්සේ ඒ අයටත් බැනලා පන්න ගත්තා. මෙහෙ ඉන්න එපා කිව්වා. ආයි පැත්ත පළාතේ. ඕවා කියන්නේ මේ හේතුව නිසාම මේ භික්ෂුව බහුභාණ්ඩික භික්ෂුව කියලා බොහෝ භාණ්ඩ පුරෝගෙන ඉන්න කෙනා කියලා තමයි ඔන්න ප්‍රසිද්ධියට ගියේ. දැන් මේක ගිහින් භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියා හිටිය ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අපි චාරිකාව යනකොට මෙන්න මෙහෙම තැනකට ගියා පුදුම බඩු ගොඩක්. ඒ භික්ෂුව නම් මේ ශාසනයටත් එක්ක නින්දාවක් කියලා. බුදුරජාණන් වහන්සේ කතා කරා. දැන් එන්න කියන්න කියලා ඔන්න පණවිඩයක් කැරියා. දැන් ඔන්න ආවා. ඔන්න බලන්න මේ කාලේ කොහොමයිද ඉන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ ඉස්සරහා අනෙක් ශ්‍රාවකයෝ ඉස්සරහා ධම්සභා මණ්ඩපයේදී බුදුරජාණන් වහන්සේ අවවාද කරා තථාගතයන් වහන්සේ ওই වගේ ජීවිතයක් නෙමෙයි කියලා පෙන්නලා දෙන්නේ අල්පේච් ජීවිතයක් තුන් සිවුරෙන් යැපෙන්න කියලා පෙන්ලා දෙන්නේ මේ මේ විදිහට අතිරේක සිවුරක් පාවිච්චි කරනවා නම් මේ මේ විදිහට විනේ කටයුතු තියෙනවා ඒ නිසා ওই අනවශ්‍ය දේවල් අයින් කරලා සරල ජීවිතයකට පුරුදු වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ පිරිස මැද්දේ අවවාද කරා මෙයාට තරහ ගියා දැන් කායෙක්ද තරහ ගියේ බුදුරජාණන් වහන්සේත් එක්ක මෙයා ඇඳගෙන හිටපු සිවුර ගලවලා වීසි කරා. වීසි කරලා අර පිරිස පැද්දේ සිවුර ගලවලා බිමට වීසි කරලා අහනවා ඔබ වහන්සේ මට මෙහෙමද ඉන්න කියන්නේ කියලා ඇහුවා. ඔන්න බලන්න එදා හිටපු අය. එතකොට අර පිරිස මැද්දේ තමන්ගේ සිවුර ගලවලා වීසි කරලා ඔබ වහන්සේ මට මෙහෙමද ඉන්න කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් බලාගෙන ඉඳලා උන්වහන්සේ වදාලා මෙයා ඔය අද විතරක් නෙවෙයි කිව්වා. මීට කලින් ජීවිතවලත් ඔහොම කෙනෙක් කියලා උන්වහන්සේ ජාතක කතාවක් දේශනා කරා ඉතිහාසය ගැන කියලා. ඊට පස්සේ පිරිස මැද්දෙම ලැජ්ජාවටපත් වෙලා සමාව ගත්තා. එතකොට බලන්න ඒ වගේ සංසාරිකව ආපු පුරුදු පිහිටනවා. ඉතින් ඒ නිසා සමහරුන්ගේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සමහරු ඉන්නවා හිතේ තරහක් ඇති වෙනවා. ඔය නිකන් බැන බැන ඉන්නවා විනාඩියයි දෙකයි ඒ සැනින් ඉවරයි. එහෙමයි නැද්ද? ඉන්නවා. ඒක දී ඇඳ ඉරක් වගේ කියන ඒ තරහ. එහෙමයි ඉන්නවා. සමහරු ඉන්නවා ඔය ගැටෙනවා සතියක් උපරිම දවස් 4ක් 5ක් බැන බැන ඉතින් කියෝ කියෝ ඉන්නවා ඊට පස්සේ ඒක මතකයක් නෑ ආයි ඒක හිතෙන් මැකිලා යනවා. වැල්ලේ ඇඳපු ඉරක් වගේ කියන ඒ අය. තව කට්ටියක් ඉන්නවා ගලේ කෙටු ඉරක් වගේ. මැරෙන කම්ම ඒක හිතේ. ඊට පස්සේ අසවලා මට මෙසේ කළේය. අසවලා මට මෙසේ මෙසේ කීවේ. මගේ දේ පැහැරගත්තේ. තින් අක්කොච්චි මං අවජි මං අජිනි මං අහාසිමේ එතකොට මේ වගේ මෙසේ මෙහෙම කරා මෙහෙම කරා මොම් මට මෙහෙමයි කරේ මෙහෙමයි මෙහෙමයි කිය කිය ඒ ඒක තමයි ඒකෙන්තර ලෝකයක් නැහැ ඊට පස්සේ අරව අල්ලගෙන මැරෙනකන් ඔහේ හිත හිත ඉඳලා මැරෙන්නෙත් ඒක හිතෙන් අතෑරලාද නෑ මම මැරිලා හරි උඹෙන් පලි ගන්නවා එහෙමත් ඉන්නවා ණයෙක් වෙලා එනවා කියලා බෙල්ල හරි මිරි කරන මාත් මරාගෙන මැරෙනවා කියලා එච්චරකට ද්වේෂේ පවත්තු. අර කාලි යක්ෂණී කතාව තියෙන්නේ. එතකොට ඒ වගේ සංසාරේ දිගින් දිගට දිගින් දිගට ওই වෛරය ගෙනියනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා යමෙක් තමන්ගේ හිතේ හටගත්තු ද්වේෂය වෛරය ප්‍රහාණය කරගන්න උත්සාහයක් ගන්නට ඕනේ. ඒ නිසා උන්වහන්සේ පෙන්වනවා මේ ලෝකේ මේ ජීවිතේ සැපසේ වාසය කරන්න නම් එයා මෛත්‍රී වඩන්නට ඕනේ. මෛත්‍රී වඩන කෙනාට ආනිසංස කීයක් ලැබෙනවද? 11යි. ඒ 11න් 10ක්ම මේ ජීවිතේට ප්‍රායෝගිකව දිට්ඨ ධම්ම වේදනීයව ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා හිතේ ද්වේෂය තරහව ඇති වුණාට පස්සේ රැහැට නිින්ද යන්නේ නැත. ඇත්තද බොරුද? නිදා ගන්න ගියත් මොකද්ද මතක් වෙන්නේ? අසවලා මට මෙසේ කළේය. මෙහෙම කීවේ කියලා ඔන්න මතක්. ඊට පස්සේ තරහ. ඊට පස්සේ ප්‍රශ්න, ගැටින් ඇති වෙච්ච දේවල්. ඕවා කල්පනා කර කර හිත ඇවිස්සීලා ඉන්නවා. උන්වහන්සේ වදාලා කෙනෙක් මෛත්‍රී කරනවා නම් නැවත නැවත නැවත නැවත මෛත්‍රිය දියුණු කරනවා නම් අන්න හිත සංසිඳෙනවා. සංසිඳිච්ච හිතෙන් නිදාගත්තට පස්සේ සුඛං සූපති සැපසී නිින්ද යනවා. ඔන්න පළවෙනි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විතරක් නෙවෙයි සුඛම් පටිබුඤ්ජති. එයාට නැකිටිනකොට ඇඟේ අමාරුකම් තලලා දැම්මා වගේ ඇඟ රිදීම් ඒ මොකෝවත් නැහැ. බොහෝම ප්‍රබෝධමත් අවදි වෙන්න පුළුවන්. ඊළඟට හීනෙන් බය වෙන්නේ නැහැ. හීනෙන් දොඩවන්නේ නැහැ. හීනෙන් කෑ ගහන්නේ හීනෙන් ඇවිදින්නේ නැහැ. නොඑක් හීනෙන් අකරතැබ්බ වලට ලක් වෙන්නේ නැහැ. ওই හීනෙන් බය වෙන ඒවා භයානක හීන පේන ඒවා ඔක්කොම හිත ඇවිස්සුනාට පස්සේ ඇති වෙන දේවල්. බුදුරජාණන් වහන්සේ වදාළ සංසිඳිච්ච හිතකින් සැහැල්ලු හිතකින් නිදාගත්තට පස්සේ හීන පේන්නේ හීනෙන් බය වෙන්නේ එතකොට බලන්න ඒ ආනිසංස ඔක්කොම නිින්දත් එක්ක සම්බන්ධයි. සැපසේ නිින්ද සැපසේ අවදි වීම හීනෙන් බය වෙන්නේ දැන් අපි ගත්තොත් මෙහෙමත් කියනවා. සුව නිින්දකට අසවල් මෙට්ටේ පාවිච්චි කරන්න. හරිද වැරදිද? වැරදි. මොන මෙට්ටේ නිදාගත්තත් හිත ඇවිසිලා නම් නිින්ද යනවද නැද්ද? නෑ. එතකොට මෙට්ටේද වැරද්ද තියෙන්නේ? කොට්ටේද? නෑ. පොරෝණ දෙයද? ඒත් නෑ. එහෙනම් අන්න තමන්ගේ හිතේ තියෙන එක. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මිනිස්සුන්ට ප්‍රිය වෙනවා. දැන් ඕකටනේ ඔක්කොම කරන්නේ. එතකොට මිනිස්සුන්ට ප්‍රිය වෙන්න නම් මොකද කරන්න ඕන? මෛත්‍රී කරන්න ඕන. දැන් දේශපාලකයෝ මේවා ඉගෙන ගන්න ඕන මිනිස්සුන්ට ප්‍රිය වෙන්න නිතර මෛත්‍රී කරන්න ඕන. අන්න එතකොට මෛත්‍රී කරන්න කරන්න මිනිස්සුන්ට ප්‍රියශීලී වෙනවා. ඒ කියන්නේ මිනිස්සු බොහෝම දැන් අපි ගත්තොත් සිල්වත් කෙනෙක්, මෛත්‍රියෙන්, කරුණාවෙන් ජීවත් වෙන කෙනෙක් ගැන මිනිස්සු හොඳ කියනවා. අසවලා බොහොම හොඳ කෙනෙක්, ගුණයහපත් කෙනෙක්, මෛත්‍රියෙන් ඉන්න කෙනෙක්, කාටවත් කරදරයක් නැති කෙනෙක්. ඒතර මේ විදිහට මිනිස්සු අතර ඒ කීර්තිය පැතිරෙනවා. එයා මිනිස්සුන්ට ප්‍රියශීලී කෙනෙක් බවට පත් වෙනවා. අමනුෂ්‍යානම් පියෝ හෝති. ඊළඟට ආමනුෂ්‍යයන්ගෙන් කරදරයක් පීඩාවක් හිරිහැරයක් එන්නේත් නැහැ. බලන්න එතකොට අමනුෂ්‍යයන්ගෙන් යම් කරදරයක් හිරිහැරයක් පීඩාවක් එනවනම් ඒකිනුත් එයා රැකෙනවා. දේවතාරක්කන්ති. දෙවියෝ යාව ආරක්ෂා කරනවා. එතකොට දෙවියන්ගේ ආරක්ෂා රැකවරණය ලබන්න නම් අනිවාර්යෙන් මෛත්‍රිය තියෙන්නට ඕන. මෛත්‍රිය ගිලිහුණාද දිව්‍යුරුන්ගේ ආරක්ෂාවක් රැකවරණයක් එයාට නැතු යනවා. ඒ නිසා වෙන මොනම කරත් දීවාලේකම පදිංචි වුණත් ද්වේෂේ නම් බලවත්ව තියෙන්නේ දෙවියන්ගේ රැකවරණයක් නැත. එතකොට දෙවියන්ගේ ආරක්ෂාවක් රැකවරණයක් ලබන්න නම් සැබෑ ලෙස සම්මාදිට්ඨික දෙවියන්ගේ මෛත්‍රී වඩන්න බලන්න ඔබ මේ දේවතා සංයුක්තේ බලන ඊළඟට විමානවත් හරියට දෙවිවරු කියනවා අපි මේ දිව්‍ය ලෝකෙ ඉපදුනේ මෛත්‍රී කරලා සතර පොයට සිල් රැකලා. එතකොට ඒ ಗುಣධර්ම දියුණු කරලා දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දෙවිවරු අනිවාර්යෙන් මෛත්‍රී ಗುಣධර්ම වඩන කෙනාට ආරක්ෂා කරන එයාට පිහිට වෙනවා. දැන් බලන්න අනාථ පිණ්ඩික දිව්‍ය පුත්‍රයාගේ ඒ කියපු ගාථා ටික බලන්න කෙනෙක් සල්ලි නිසා පිරිසිදු වෙන්නේ නැහැ. ධනේ තියෙන නිසා පිරිසිදු වෙන්නේ කෙනෙක් පිරිසිදු වෙන්නේ අවබෝධයෙන්, සීලෙන්, ධර්මයෙන්, ಗುಣධර්ම වලින් පිරිසිදු භාවයටපත්. ඊළඟට යමෙක් තමන්ගේ ජීවිතයට යහපත උදා කරගන්න කැමති නම් යෝනිසෝ මනසිකාරයේ මෙදෙන්න කියෝ. එතකොටයි කියව සත්‍යයන් පිරිසිදු වෙන්නේ. අන්න ඒ විදිහට ගුණධර්ම දියුණු කරන මෛත්‍රී වඩන කෙනාව දෙවිවරු ආරක්ෂා කරනවා. දෙවියන්ගේ රැකවරණය නිසාම අනතුරු වලින් අපි වළකිනවා. ගින්නෙන් අනතුරක් වෙන්න තියෙනවා නම් අන්න දෙවිවරු යාව රැක ගන්නවා. අවියාවිදයකින් අනතුරක් වෙන්න යනවා නම් දෙවිවරු යාව රැක ගන්නවා. වසවිසක් කැවෙන්න යනවා නම් ඉක්මනට මොනවා හරි කර වෙලා මගාරෝලා දෙවිගුරු ඒක රැක ගන්නවා. අව්‍යාවිද ගින්නෙන් වස විසින් අව්‍යාවිද වලින් වෙන්න තියෙන විපත් වලින් ආරක්ෂා වෙනවා යා. අන්න මෛත්‍රී වඩන කෙනාට ලැබෙන රැකවරණ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ කාලේ දැන් ධර්මයේ තියෙනවා ඉන්දියාවේ සර්පයෝ එක එක ප්‍රමාණයේ සර්ප වර්ග ඉන්නවා. දැන් හිමාලය වගේ කියන්නේ විශාල වනාන්තරය. සමහර හොයාගත්තේ නැති සත්ත්ව වර්ග තාමත් ඒ ප්‍රදේශවල ඉන්නවා. මිනිස් වාසයක් නැති ප්‍රදේශ තියෙන. සත්තුන්ගේවත් වාසයක් නැති ප්‍රදේශ තියෙන. එතකොට සමහර සර්පයෝ ඉන්නව මැරුණට පස්සේ ඒ සර්පය කුණු වෙලා යද්දී ඇඟෙන් විසක් නිකුත් වෙනවා. ඒ සර්ප කුණු වෙනකොට හමාගෙන යන්නේ ඒ විස ආග්‍රහණය කරත් මැරිලා වැටෙනවා. එච්චරකට විසයි. තව සර්ප වර්ග ගැන තියෙනවා විනේ ඒ සර්පයන්ගේ විස තියෙන්නේ දලකවත් වෙන කොහෙවත් නෙමෙයි ඇඟේ තැවරිලා තියෙන. ඒ සර්පයා මොකද කරන්නේ කෙනෙක්ව වෙලාගෙන ඒ ඇඟේ තියෙන විස අතුල්ලලා යනවා. ඉතින් දවසක් එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ඒ පරණ ආවාසයක් සුද්ධ පවිත්‍ර කරගෙන වහලෙ සුද්ධ කරනකොට වහලෙ හිටපු භයානක විෂ සහිත සර්පෙක් වැටුණ ඇඟට. වැටුණාට පස්සේ මේ සර්පයා මේ භික්ෂුව වෙලාගෙන ඇඟේ තිබ්බ විෂ ඔක්කොම ඇඟේ තවරලා ගියා. ගියාට පස්සේ මේ හාමුදුරුවෝ අනිත් ස්වාමින් වහන්සේලාට කතා කරලා කියනවා මගේ ශාරීරිය දැන් තව සුළු මොහොතක් ඇතුළත බොල් වී ටිකක් විසිරීලා යනවා වගේ විසිරීලා යනවා කියලා. ඒ නිසා ඉක්මනට මාව උස්සගෙන ගිහිලා එළියට දාන්න කියලා. ඉතින් මේ හාමුදුරුවෝ මොකද කරේ උස්සලා ඇඳක තියාගෙන ගෙනිහින් එළිය පැත්තකින් දැම්මා. බලාගෙන ඉන්නේ නැද්දි ඇඟ පුපුරලා සැරව ගලාගෙන ඒ වෙලාවෙම විසිරිලා කුණු වෙලා ගියා. එච්චරකට විසයි. බලන්න. දැන් මේ පණවිඩේ ඉක්මනට ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේව හම්බෙන්න ගියා. දැන් මේක කියන්න මෙන්න මෙහෙම සර්පෙක් දෂ්ට කරලා භික්ෂුවක් මරණයටපත් වුණා. බුදුරජාණන් වහන්සේ ඒ කියපු සැනින් දේශනා කරා මහණෙනි ඔය භික්ෂුව සර්ප කුල හතරට මෛත්‍රී කරලා නැහැ කියව. සර්ප කුල හතරට මෛත්‍රී කරා නම් සර්පෙක් දෂ්ට කරත් මැරෙන්නේ නැහැ කියව විස වෙලා. ඉතින් බැරි වෙලා හරි දැන් අපි කමු ඔබ සර්ප කුලයන්ට මෛත්‍රී කරනවා. සර්පේ කන්න පුළුවන්ද බැයිද? ඔබේ කොන දැනුවත්කම ඔබේ අර මේ ඔබ ආරක්ෂා නොවීම නිසා මොනවා හරි හේතුව නිසා සර්පෙක් දෂ්ට කරන්න පුළුවන්. නමුත් විස වෙලා මැරෙන්නේ නැහැ කිව්ව හරියට සර්ප කුල හතරට මෛත්‍රිය වැඩුවා රැකෙන. අර මෛත්‍රී තමන් දියුණු කරන ලද මෛත්‍රියේ තියෙන බලයෙන් අර විස කැපිලා යන මැකෙනවා. අන්නේ නිසා බුදුරජාණන් වහන්සේ වදාළා මේ ලෝකයේ ඉන්න සියලුම විස සහිත සර්පයන් කුල හතරකට බෙදුවා උන්වහන්සේ. ඒ කුල හතරට මෛත්‍රී කරන්න කිව්වා විරූපක්ක කියලා සර්ප කුලයක් තියෙනවා. ඒ සර්ප කුලයට මෛත්‍රී කරන්න කිව්වා. ඒරාපත කියලා සර්ප කුලයක් තියෙනවා ඒකටත් මෛත්‍රී කරන්න කිව්වා. චබ්බ්‍යාපුත්ත කියලා සර්ප කුලයක් තියෙනවා ඒකටත් මෛත්‍රී කරන්න කිව්වා. කන්හා ගෝතමක කියලා සර්ප කණ්ඩායමක් කුලයක් ඉන්නවා ඒකටත් මෛත්‍රී කරන්න කිව්වා. එතකොට කවුරු හරි ඔය සර්ප කුල හතරටම වෙන වෙනම මෛත්‍රී කරනවා නම් එයා සියලු සර්ප වර්ගවලට විෂ සහිත මෛත්‍රී පතුරපු කෙනෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ලස්සනට ගාථා වශයෙන් උගන්වලා කියලා දුන්න මෛත්‍රී කරන්න ඕනේ හැටි. විරූපක්කේ හිමේ මෙත්තා. මාගේ මෛත්‍රී විරූපාක කියන සර්ප කුලයට වේවා. මෙත්තං ඒරාපතේ හිමේ. ඒරාපත සර්ප කුලයට මගේ මෛත්‍රිය වේවා. චබ්බ්‍යා පුත්තේ හිමේ මෙත්තං චබ්බ්‍යාපුත්ත කියන සර්ප කුලයට මගේ මෛත්‍රිය වේවා. මෙත්තං කන්හා ගෝතමකේහිච කන්හා ගෝතමක සර්ප කුලයට මගේ මෛත්‍රිය වේවා. ඒ විතරක් නෙවෙයි මෙහෙමත් මෛත්‍රී කරන්න කිව්වා. අපාදකේහි මේ මෙත්තං මෙත්තං දීපාදකේ අපාදක කියන්නේ පා නැති සත්‍යයන්ට මගේ මෛත්‍රිය වේවා. මෙත්තං දීපාදකේ පා දෙකක් තියෙන සත්‍යයන්ට මගේ මෛත්‍රිය වේවා. චතුප්පදේහි මේ මෙත්තං පා හතරක් තියෙන සත්‍යයන්ට මගේ මෛත්‍රිය වේවා මෙත්තම් බහුප්පදේහි මේ බොහෝ පායති සතුන්ට මගේ මෛත්‍රිය වේවා ඊළඟට මේ විදිහට හිතන්න කිවා මාමං අපාදකෝ හිංසී පා නැති සත්‍යයන්ගෙන් මට හිංසාවක් නොම වේවා මාමං හිංසි දිපාදකෝ දෙපා තියෙන සත්‍යයන්ගෙනුත් මට හිංසාවක් නොම වේවා මාමං චතුප්පදෝ හිංසි සිව්පා සත්‍යයන්ගෙනුත් මට හිංසාවක් නොම වේවා මාමං හිංසි බහුප්පදෝ බොහෝ පායති සත්‍යයන්ගෙනුත් මට හිංසාවක් නොම වේවා සබ්බේ සත්තා සියලුම සත්වයෝද සබ්බේ පානා සියලු ප්‍රාණීන්ද සබ්බේ භූතාචකේ වෙලා සබ්බේ භූතා කියන්නේ සියලුම භූතයන්ද කේවලා කියන්නේ අනෙක් සියලු සත්‍යයන්ද සබ්බේ බඩ්රානි පස්සන්තු මා කංචි පාපමාගම සබ්බේ බඩ්රානි සියලු යහපත දකිත්වා මා කංචි පාපමාගම කිසිවෙක් අකුට අයහපතක් නොම වේවා කියලා මෛත්‍රී කරන්න කි. ওই විදියට කන්ද පිරිත බුදුරජාණන් වහන්සේ ගැන්වුවා භික්ෂූන් වහන්සේලාටත් එතකොට ගිහි ශ්‍රාවකයන්ටත් මේ සර්පයන්ගෙන් වන හානි වලින් ආරක්ෂා වීම පිණිස මෛත්‍රිය පතුරවන්න කියලා. එතකොට බලන්න අන්න මෛත්‍රී කරන කෙනාට සර්පයන්ගෙන් අවියාවිද වලින් ගින්නෙන් වසවිසෙන් යම් හානියක් තියෙනවා නම් ඒවයින් එයා ආරක්ෂා වෙනවා. ඊළඟට තියෙනවා ඉක්මනින් එයාගේ හිත එකඟ වෙනවා. සමාධිය ඇති වෙනවා. ඉක්මනින් හිත එකඟ වෙනවා. පැහැපත් කෙනෙක් බවට පත් වෙනවා. එයා බොහොම ලස්සන පැහැපත් ප්‍රියශීලී කෙනෙක් බවට පත් වෙනවා. වැදගත්ම එක මරණාසන්න වෙනකොට සිහි මුලා වෙන්නේ නැහැ. සිහිය දුර්වල වෙන්නේ නැහැ. නන්දොඩවන්නේ නැහැ. ඇඳන් වල බැඳලා තියන්න වෙන්නේ ඒ අයව. ඒ අය බොහෝම සිහිනුවණින් ධර්මයේ සිහි කරගෙන මරණයටපත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට මරණින් මත්තේ බ්‍රහ්ම ලෝකයේ උපදී. දැන් බලන්න කුයිතරන් රැකවරණයක් ආරක්ෂාවක් මෛත්‍රී කරන කෙනාට ඇති වෙනවා. ඒ නිසා මේ මෛත්‍රී ආනිසංස අපි තුල දියුණු කරගන්න නම් මරණින් මත්තේ බ්‍රහ්ම ලෝක යනවා කියලා. ඊට මෙහා කොයි තරම්ද මේ ජීවිතයේ සැපසේ නිින්ද යනවා, සැපසේ අවදි වෙන්න පුළුවන්. ඊළඟට නිින්දෙන් කරදර වලට ලක් වෙන්නේ මිනිස්සුන්ට, අමනුෂ්‍යයන්ට, දෙවියන්ට ඔක්කොටම ප්‍රියශීලී දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා. කිසිම ගින්නෙන් වස විසෙන් අව්‍යායුධ කිසි අනතුරකට ලක් වෙන්නේ ඒ වගේම ඉක්මනින් හිත සමාධිගත වෙනවා. මේ වගේ විශාල ආරක්ෂාවක් රැකවරණයක් තියෙනවා. ඒ නිසා මෛත්‍රිය දියුණු කරන හැටි බුදුරජාණන් වහන්සේ අපට පෙන්නපු ඊ타ත්ම විශිෂ්ටතම බුද්ධ දේශනාවක් ඇසුරින් අපි අද මෛත්‍රිය ගැන ටිකක් කතා කරන්න. මේ වෙලාවේ ඔබ හොඳ අවධානයෙන් මේවා එකින් එක තේරුම් ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ කාලේ භික්ෂූන් වහන්සේලා 500 නමක් වස් කාලේ ගත කරන්න කියලා හිමාල වනාන්තරයට ගියා. හිමාලයට. දැන් ගිහිල්ලා මේ අය වනාන්තරේ කැලේ භාවනා කර කර යනකොට ටික දවසක් ඉන්නකොට ආපු දවස් දෙකේ වගේ නෙවෙයි නිකන් කරදර, සද්ද බද්ද, බය වෙනවා, තැති ගන්නවා. ඉක්මනට බය වුණා මේ අය. බය වෙනවා. ආපහු හැරිලා ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. ස්වාමීනි අපි වස් සමාදන් වෙන්න කියලා හිමාලේ අසවල් ප්‍රදේශයට ගියා. එහි ඉන්න බෑ කීවා හොල්මන්ගේ කීවා. කරදර බාධා වැඩි කීවා. බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් බැලුව මොකද්ද මේ හොල්මන්? බලනකොට ඒ වනාන්තරයට අධිග්‍රෝහිත දෙවිවරු ඉන්නවා. මේ ස්වාමින් වහන්සේලා ගිහින් භාවනා කරනකොට ඒ අයට ඉන්න බෑ. ඒ ගස්වල විමානවල ඉන්න බෑ. මේ උන්වහන්සේලාගේ සීලය නිසා ඉන්න අමාරුයි. බැලුවා තමයි මාස ගාණක් නතර වෙන්න හදන්නේ වස්වසලා. ඊට කලින් යවා ගන්න ඕනේ කියලා දැන් කරදර බාධා ඇති කරන්න ගත්තා. බුදුරජාණන් වහන්සේ අයට කරණීය මෙත් සූත්‍රය ඉගෙනුවා. මේක ඉගෙනගෙන ගිහිල්ලා ආයිමත් යන්න කිව්වා ඒ ප්‍රදේශ. ඒ ඕල්මන් තිබ්බ පැත්තට ගිහිල්ලා මේක හඬ නගා කියන්න කිව්වා. කියමින් මේකේ තියෙන අර්ථත්නුවණින් විමසමින් මීට අනුව භාවනා කරන්න කිව්වා. එතකොට සජ්ජායනා කරලා විතරක් හරියනවද? නෑ. ඒක කියන්නත් ඕනේ. ඒකේ අර්ථ විමසන්නත් ඕනේ. ඒකේ සඳහන් කරුණු අනුව භාවනා කරන්නත් ඕනේ. මේ දේශනාව හරිම ආශ්චර්ය දේශනාවක්. මේ දේශනාව තුළ ඒ ගාථාවෙන් ගාථාවට විශාල පුළුල් අවබෝධයක් කරා යන විදිහ කරුණු ගොඩාක් තියෙනවා. මේවා හොඳට මතක තියාගන්න ඕන. ඔබට පුළුවන් නම් ලියා ගන්නවනම් ලියා ගන්න. බලන්න ගාථාවේ මේකේ මුලින්ම තියෙන පළවෙනි ගාථා දෙක තුල ධර්ම අවබෝධේ ලබන්න කැමති කෙනෙක්, භාවනා කරන කෙනෙක්, නිවන් දකින්න කැමති හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතයේ තුල අනිවාර්යෙන් ඇති කරගන්න ඕනේ ಗುಣ 14ක් තියෙනවා. ඒ 14 මුලින් පෙන්නලා දෙනවා. අපි බලමු මොනවද මේ කියලා කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්කෝ ජූච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමානී කියන. ඒකේ තේරුම තමයි කරණීය කියන්නේ කල යුතුයි. මත්ත කුසලිනේ කියන අත්ත කුසල කියන එක තමයි ඒක ඇදලා තියෙන්නේ. තමාගේ යහපත පිණිස කුසල් කියන කුසල ධර්මයන් දියුණු කරන්නට උන යන්තං සන්තම් පදං අபிසමෙච්ච සාන්ත පදයේ වූ ඒ අමූර්ත නිර්වාණය සාක්ෂාත් කරගන්න කැමති පුද්ගලයා විසින් තමන්ගේ ජීවිතය තුළ දියුණු කර යුතු ಗುಣධර්ම 14ක් පෙන්වලා දෙනවා. සාන්ත පදේ වූ නිවන අවබෝධ කරන්න කැමති කෙනා තමන්ගේ ජීවිතය තුළ දියුණු කරගන්න ඕනේ ගුණ ධර්ම 14ක්. ඔන්න 14 බලමු. පළවෙනි එක තමයි සක්කෝ. ඒ මොකද්ද? දක්ෂයෙක් බවට පත් වෙන්නට ඕන. ධර්මයේ තුල දක්ෂ වෙන්නට ඕන. උජූච අවංක කෙනෙක් ඍජු ගති තියෙන අවංක කෙනෙක් වෙන්නට ඕන. සූජෝච වඩාත් අවංක කෙනෙක් බවට පත් වෙන්නට ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ ඒක අවධාරණය කරන අවංක වෙන්න ඕන වඩාත් අවංක වෙන්න ඕන. බලන්න එතකොට ඒ කියන්නේ නැමෙන ගති නැතුව තීරණ ගන්න බැරි නිකන් අර පණ නැති චරිත නැතුව තමන්ට සත්‍ය ඉදිරියේ ධර්මයේ ඉදිරියේ එඩිතරව තීරණ ගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්නට ඕන. සක්කෝ උජූච සූජෝච. සුවචෝ චස්ස මුදු අනතිමානි. එතනත් කීපයක් තියෙන සුවච. කීකරු කෙනෙක් බවට පත් වෙන්නට ඕන. මුදු මොකද්ද මෘදු කියන්නේ? නම්මේශීලී කෙනෙක් වෙන්නට ඕන. නම්මේශීලී කියන්නේ එයා ධර්මයේ ඉදිරියේ නම්මශීලී වෙන්නට ඕන. අපි ගමු එයා දැඩි මතයක ඉන්න ඕක කොහොම නෙමෙයි මෙහෙමයි කියලා හිතාගෙන ඉන්න. කවුරු හරි බුද්ධ දේශනාවක් පෙන්නලා විස්තර කරලා දෙනවා මේ බුද්ධ දේශනාවල මෙහෙමයි මෙහෙමයි තියෙන්නේ ඒ නිසා ওই මතේ වැරදි කියලා. එතකොට එයා නම්මිශීලී නම් මොකද කරන්න ඕන? අන්න ඒක පිළිගන්නට ඕන. අන්න ඒ වගේ තමන් සත්‍ය දැක දැකා ධර්මයේ දැක දැකා තමන්ගේ මතේ එල්බගෙන දැඩිව ඉන්නවා නම් එයා නම්මශීලී කෙනෙක් නෙවෙයි. ඒ නිසා ධර්මයේ තුල නම්මශීලී කෙනෙක් බවට පත් වෙන්නට ඕන. මුදු අනතිමානී නිහතමානී කෙනෙක් වෙන්නට ඕන. එයා ඔළුව ඉදිමිච්ච කෙනෙක් වෙන්නේ නැතුව නිහතමානී කෙනෙක් බවට පත් වෙන්නට ඕන. ඔන්න ඒ ගාථාවේ එතකොට කීයක් තියෙනවද ಗುಣ? හයක් තියෙනවා. සක්කෝ දක්ෂ වෙන්නට ඕන, උජූච අවංක වෙන්නට ඕන, සූජූච වඩාත් අවංක වෙන්නට ඕන, සුවච කීකරු වෙන්නට ඕන, මුදු නම්මශීලී වෙන්නට ඕන, අනතිමානී නිහතමානී කෙනෙක් වෙන්නට ඕන. ඔන්න කර්ණීමිත සූත්‍රයේ පළවෙනි ගාථාවේ ಗುಣ හයක්ම තියෙනවා. ඊළඟ ගාථාවෙන් පෙන්නනවා නිවන් අවබෝධ කරගන්න කැමති කෙනා තුළ තියෙන ඊළඟ ಗುಣ ටික. සන්තුස්සකෝච සුභරෝච අපකිච්චෝච සල්ල උක උත්ති. සන්තින්ද්‍රියෝච නිපකෝච අපගහබ්බෝ කුලේසු අනනුගිද්දෝ. බලමු මොනවද කියලා. සන්තුස්සකෝච ඒ මොනවද ඒ? ලද දෙයින් සතුටු වෙන කෙනෙක් වෙන්නට ඕන. සන්තුෂ්ස කෝචිකෙන් ලද දෙයින් සතුටු වෙන්නට ඕන. ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න ඕන. ඉස්සර බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ බුද්ධ ශාසනේ ආරම්භ වෙලා අවුරුදු 20ක් යනකම් කිසිම ශික්ෂාවක් පනවලා තිබ්බේ නැහැ. ඇයි ඒ පනවන්න උවමනාවක් නැහැ. ඒ කාලේ පැවිදි වෙච්ච ඔක්කොටම තිබ්බේ නිවන් අවබෝධ කිරීමේ අදහස. ඒ අය ඒ බණ අහලා ඉක්මනින් භාවනා කරලා ධර්ම අවබෝධ කරගත්තා. ඊට පස්සේ අවබෝධයෙන්ම සංවර ජීවිතයක් ගත කළා. පස්සේ ටිකෙන් ටික ටිකෙන් ටික තමයි ඒ අදහසින් බැහැර වෙච්ච අය ඇතුල් වෙන්න පටන් ගත්තේ. ඊට පස්සේ අය මොකද මේකේ සිවුරු දරාගෙන යම් යම් වැරදි වැඩ කරන්න පටන් ඊට පස්සේ තමයි ශික්ෂාපද පනවන්නේ එකින් එක එකින් එක එකින් එක ඒ ඒ මොහොතට බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පැනෙව්වේ. ඉතින් මුල් කාලේ බුදුරජාණන් වහන්සේගෙන් පැවිදි වෙන්න කෙනෙක් ඇවිත් අහනකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදියට තමයි එයාට අවවාද දීලා තියෙන්නේ. දේශනාවේ තියෙන බුදුරජාණන් වහන්සේ අහනවා ගිහි ජීවිතේ කියන්නේ සම්බාධෝ හරීම කරදර බාධා තියෙන තැනක්. පැවිද්ද කියන්නේ හරියට ආකාශය වගේ. හරීම සැහැල්ලුයි. නමුත් පැවිදි ජීවිතය අමාරුයි. බුදුරජාණන් වහන්සේ නිවන කරා යන ලීසි හැබැයි අමාරුවෙන් තමයි කියව යන්න වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අහනවා මෙන්න මේ කරුණු හතරට කැමතිනම් අවසර දෙනවයි කියන පැවිදි අහන කරුණ තමයි අහනවා බුදුරජාණන් වහන්සේ අහනවා සමහර දවසට හොඳ ප්‍රණීත ආහාර පාන දාන්නට ලැබෙන්න පුළුවන් කියන. සමහර දවසට පිණ්ඩපාති ගියාට පස්සේ මොකුත් නොලැබෙන්නත් පුළුවන්. එක්ක පිළිණු වෙච්ච දෙයක්, රළු දෙයක් මොනවා හෝ පුංචි දෙයකින් යපෙන්න සිද්ධ වෙයි කැමතිද කියලා අහනවා. ස්වාමීනි මං කැමතියි කියලා. ඊළඟට අහනවා ලෙඩක් දුකක් හැදුනොත් කවුරු හරි බේත් හේත් ටිකක් අරන් දුන්නොත් ඉතින් හොඳයි කියනවා. එහෙම නැත්නම් ඉතින් ශාසනය තුල නම් තියෙන එකම බේත පූති මුත්ත බේසජ්‍ය විතරයි කියන. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්න පූති මුත්ත බේසජ්‍ය කියලා අර අරලු ගව මුත්‍රා වලින් පල් කරලා හදන බේතක්. ඒක තමයි කෝකටත් අයිලේ වගේ හැම ලෙඩකටම පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට ඒක හැම ලෙඩකටම පොදුයේ බේතක් හැටියට පාවිච්චි කරලා තියෙනවා. රළුයි. අපහසුයි. කැමතිද කියලා අහනවා. දැන් මේ පැවිදි වෙලා ඉතින් ඌව තමයි කියනවා තියෙන්නේ. ස්වාමීනි කැමතියි කියන. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා ඉතින් සිවුරු උනත් කවුරු හරි පූජා කරොත් හොඳ සිවුරක් හදලා හොඳයි කියනවා. එහෙම නැත්නම් ඉතින් ඔය විසි කරලා දාන රෙදි කෑල්ලක් මිනි යොතපුරෙද්දක් ඔය වගේ දෙයක් තමයි හොදලා අරගෙන පාංශකූල වස්ත්‍රයක් හැටියට සුද්ධ පවිත්‍ර කරලා මහලා පඳු පොවලා හදාගන්න වෙන්නේ. ඉතින් රළුයි කියනවා. කමක් නැද්ද කියනවා. කැමති දහනවා. ස්වාමීනි මං කැමති කියනවා. මට ඒකත් ප්‍රශ්නයක් නෑ කියනවා. මං හිත හදාගෙන මොන දෙන්නයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා කුටි වුණත් ඉතින් එහෙම තමයි කියනවා. සමහර කාලයකට හොඳ ආවාස ලැබෙන්න පුළුවන්. හොඳ සේනාසන විහාර ලැබෙන්න පුළුවන් සමහර විට චාරිකාව යනකොට ගස් සෙවණක ඉන්න වෙයි කියන. ගහක් යට නිදා ගන්න ලැබෙයි. එක්ක ගල් ගුහාවක. ඒ වගේ ඔය අහුවෙච්ච තැනක බොහෝම රළුව ඉන්න සිද්ධ වෙයි කියනවා. කැමති දහනවා. ඉතින් හිත හදාගෙන පුළුවන් දහනවා එහෙම මූණ දෙන්න. ස්වාමීනි මං කැමතියි කියන. අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ මේ සිව්පසේ ගැන ප්‍රශ්න කරලා ඒ හතර තුල අර ලද දෙයින් සතුටු වෙන්න පුළුවන් නම් අන්න බුදුරජාණන් වහන්සේ එයාට පැවිදි බව ලබා දෙනවා. එතකොට බලන්න සන්තුස්ස කෝච ලද දෙයින් සතුටු වීමේ දක්ෂතාවයේ තියෙන්න ඕන. දැන් කෙනෙකුට කොච්චර දුන්නත් මදි එහෙමයි නැද්ද? ඉන්නව කොච්චර දුන්නත් කොච්චර ලැබුණත් මදි. සතුටු වීමක් නැහැ. නමුත් සන්තුස්ස කෝච කියන ಗುಣධර්මය ඇති කරගත්ත කෙනා ලද දෙයින් සතුටු වෙනවා. අන්න නිවන් අවබෝධ කරන්න කැමති නම් එයා ලද දෙයින් සතුටු වෙන කෙනෙක් වෙන්න ඕන. ඊළඟට සන්තුස්ස කෝච සුභරෝච සුභරෝච කියන්නේ පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් වෙන්නට ඕන. අන්න විශේෂම දෙයක්. භික්ෂුවක් නම් දායක කාරකාදීන්ට පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් වෙන්නට ඕන. ඊළඟට ගිහි කෙනෙක් නම් බිරිඳක් නම් ස්වාමියාට පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් වෙන්න ඕන. මේ ಗುಣධර්මයන් නැත්නම් යාගේ ගිහි ජීවිතේත් අසාර්ථකයි. දැන් බලන්න මේ කියපු දේවල්. දක්ෂ නැත්නම් අවංකත් නැත්නම් අකීකරුත් නැත්නම් නම්මේශීලීත් නැත්නම් නිහතමානීත් නැත්නම් ලද දෙයින් සතුටු වෙන්නෙත් නැත්නම් පහසුවෙන් පෝෂණය කරන්න බැයි නම් පුළුවන් ද මේ ජීවිතේ ගිහි ජීවිතේවත් ගෙනියන්න පුළුවන් ද ධර්මයේ තියා බෑ ඉතින් ඒ නිසා අන්න පහසුවෙන් පෝෂණය කළ හැකි වෙන්නට ඕනේ දැන් අපි ගමු කෙනෙකුට Tamanට ජීවත් වෙන්න තියෙන්නේ Tamanගේ ආදායමට හරියන වියදම් රටාවක් හදාගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මේ මේ විදිහට Tamanට ලැබෙන ආදායම බෙදලා ඒ හතරකට බෙදලා දෙකක් පරිහරණය කරන්න කිව්වා. එකක් අනාගත ආයෝජනයේට තියාගන්න ආයෝජනයේ තියාගන්න එකක් ඉතුරු කරන්න කිය මේ විදිහට පෙන්නනවා. එතකොට තමන්ට ලැබෙන ආදායමට ගැලපෙන සරිලන ජීවන රටාවකට තමන් පුරුදු විය යුතුයි. දැන් එයාට Tamanට ඒක අමවරුණා. එයා මොකද කරන්නේ? එයා ලොකු ලොකු දේවල් කරන්න පුරුදු වෙනවා. දැන් අපි ගම ඔන්න තමන්ගේ නෑදෑ කෙනෙක් ඉන්නවා සල්ලි තියෙන. ඔන්න වෙඩින් එකක් ගත්තා. හොටෙල් එකක වෙඩින් එක ගත්තා. අරගෙන දවසක් දෙකක් ඩෙඟා නටලා ඊට පස්සේ බීලා ඊට පස්සේ සංගීත කණ්ඩායමක් එහෙම ගෙනල්ලා ඒ පැත්ත දේවනක් කරලා අන්තිමට ඉවර දැන් මෙයා කල්පනා කරනවා මගේ දුවගේ වෙඩින් එකත් ඊට වඩා ලොකුවට ගන්න ඕනේ. ඔවුන්ට පේන්න. නමුත් Tamanට කරගන්න පුළුවන්කමක් නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් අන්න මාන්නේ. ලද්ද දෙයින් සතුටු වීමත් නැහැ, නිහතමානීකමත් නැහැ, පහසුවෙන් පෝෂණය කරන්නත් බෑ. ඊට පස්සේ දැන් ණය වෙනවා. හොරේම උගස් තියනවා ගීත් උගස් තියලා වත්තේ තිබ්බ කොස් ගස් දෙක තුනක් කපලා විකුණනවා දැන් කන්න තිබ්බ කොස් ගහ ඒකත් ඉවරයි අන්තිමට හතර වටේට ණය වෙලා කොහොම හරි වෙලා දැන් ඔන්න වෙඩින් එක අරගෙන එහි දවස් දෙකක් නම් එහි දවස් හතරක් පහක් පාටි දාලා හින්දු කියලා ඔක්කොම කරලා දැන් ඔන්න ඉවරයි. දැන් මොකද වෙන්නේ ඊට පස්සේ? අනේ වෙනදා මාළු තුනක් විතර එක බත් කෑවා. දැන් එක මාළුවයි බතයි. ඕක වෙන්නේ නැද්ද? ආන්න බලන්න. ඊට පස්සේ ටිකෙන් ටික ටිකෙන් ටික ප්‍රශ්න. ආන්න තමන්ට තමන්ගේ ආදායමට ගැලපෙන සරිලන ජීවන රටාවකට පුරුදු වෙන්න බැරි වුණාට පස්සේ ඇති වෙන ප්‍රශ්න. ඒ නිසා පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් වෙන්නට ඕන. අප්පකිච්චෝච වැඩ කටයුතු අඩු කෙනෙක් වෙන්නට ඕන. වැඩ ගොඩාක් දාගෙන පුළුවන් ද ධර්ම අවබෝධය කරා යන්න. අප්පා මට වෙලාවක් නැහැ මට අසවල් වැඩ තියෙනවා මට අරහි වැඩ තියෙනවා මට ප්‍රශ්න තියෙනවා අපිට මේවා කරන්න වෙලාවක් නැහැ. එතකොට පුළුවන් ද යාට සාන්ත පදයේ වූ නිවන අවබෝධය කරා යන්න බෑ. අන්න ඒ නිසා වැඩ කටයුතු අඩු කෙනෙක් බවට පත් වෙන්නට ඕන. සල්ල හුක උත්ති කියනවා. සැහැල්ලු දිවි පැවැත්මක් ගත කරන කෙනෙක් වෙන්නට ඕන. සැහැල්ලු දිවි පැවැත්මක් තියෙන ඕන. සරල ජීවිතයක් ගත කරන කෙනෙක් වෙන්නට ඕන. සන්තින්ද්‍රියෝච ඉන්ද්‍රියන් බොහෝම සංවර කෙනෙක් වෙන්නට ඕන. ශාන්ත ඉන්ද්‍රියන් නැති කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. නිපකෝච නිපක කියන්නේ තැනට සුදුසු නුවණක් තියෙන කෙනෙක් බවට පත් වෙන්නට ඕන. උපක්‍රමශීලී බව. තැනට සුදුසු නුවණ තියෙන කෙනෙක් වෙන්නට ඕන. ඔබට මතකද දවසක් දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් ඇවිත් අහනවා අන්තෝ ජටා බහි ජටා ජටායි ජටිතා පජා තන්තං ගෝතම පුච්චාමි කෝයිමං විජටේ ජටන්ති කියලා මේ සත්ත්ව ප්‍රජාව ඇතුළතත් ගැට ගැහිලා ඉන්නේ. පිටතත් ගැට ගැහිලා අවුල් වෙලා ඉන්නේ. ඇතුළයි පිටයි දෙකම ගැට ගැහිලා අවුලෙන් අවුලටපත් වෙලා ඉන්නේ. මේක ලෙහා ගන්නෙ කොහොමද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ බික්කු සෝයිමං විජටේ ජටන්ති කියවා. ඔන්න ගැටේ ලෙහෙන විදිය. සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ. සීලේක පිහිටන නරෝ සපඤ්ඤෝ ප්‍රඥාවන්ත ආර්ය ශ්‍රාවකයා චිත්තම් පඤ්ඤංච භාවයන් හිතත් ප්‍රඥාවත් දියුණු කරනවා. හිත දියුණු කරනවා සමාධියෙන් ප්‍රඥාව විදර්ශනාවෙන් දියුණු කරනවා. ආතාපි නිපකෝ බික්ක ආතාපි එයා කෙලෙස් තවන වීරියෙන් යුක්තයි නිපක අන්න මේ කරුණ තැනට සුදුසු නුවණින් යුක්තයි ආතාපි නිපකෝ බික්කෝ සෝ ීමං විජිතේ ජටන්ත අන්න එයා තමයි කිය මේ ගැටේ ලෙහා ගන්න අන්න එහෙනම් ගැටේ ලෙහා ගන්න නම් නිපක කියන ගුණේ Taman තුල තියෙන්නට ඕනේ තැනට සුදුසු නුවණක් තියෙන්නට ඕනේ මේක සමාජ ජීවත් වෙනකොටත් ධර්මයේ කරා යනකොටත් හැම දෙයකම ඒ නුවණ තියෙන්නට ඕන. එහෙම නැත්නම් අමාරු. දැන් අපි ගමු තැනට සුදුසු නුවණ නැති වුණාට පස්සේ දැන් ඔන්න කෙනෙක් භාවනා කරනවා. දැන් ඔන්න අපි හිතමු භාවනා වැඩසටහනට ආවද අලුතෙන්ම ආවා කියලා. දැන් අද භාවනා කරගෙන යනකොට මොකක් හෝ පෙර පිනක් නිසා ඔන්න ඉක්මනින් සමාධියක් ඇති වුණා. දැන් මෙයාට හිතෙනවා දැන් මම තමයි ශේෂ්ඨ. මේ අනිත් අය කවුද? මේ අය මොනවද? මම දැන් ඉහළ තත් එක ඉන්නේ. දැන් මෙයා ගෙදර යනවා. දැන් මෙහෙමයි ඉන්නවා. ඒකයි මේ කියන්නේ. අපි අහලා තියෙනවා අත්දැකීම් වලින් මේ. දැන් ගෙදර යනවා. ගිහිල්ලා ගෙදර කට්ටියට දැන් වෙන දණේ උයන්න පිහන්න උදව් කරපු කෙනා දැන් බොහොම ගහම්බීර විදිහට ඉඳගෙන ඉන්නවා. උඹලට පව් මට කියලා උයා ගැනීම. ඇයි දැන් මේ? දැන් ශේෂ්ඨ තැනකට ඇවිල්ලා දැන්. දැන් දරුවෝ අනිත් අය ඔක්කොම උයලා පිළිගන්නන්න ඕනේ. ඊට පස්සේ දරුවෝ එනවා අපිව හම්බෙන්න. අනේ හාඳුන්නේ අම්මා භාවනා කරන්න ආවට පස්සේ අමුතුයි කියනවා. ටිකක් මොලේ හොඳ නෑ වගේ. එතකොට භාවනාවේ වැරද්දක්ද? අන්න බලන්න. ඒ මොකද නුවණ නැහැ. අන්න බලන්න මේවා තිබුණා නම් තැනට සුදුසු නුවණ තිබුණා නම් අන්න යා තේරුම් ගන්නවා. ඒ නිසා ඒ ඒ සමාජය තුල ජීවත් වෙනකොට තමන් දක්ෂ වෙන්නට ඕන ඕන තැනක තමන්ගේ ಗುಣධර්ම රැකගෙන ඉන්න පුළුවන් වෙන්නට ඕන. දැන් අපි ගමු ඔබ හොඳට භාවනා කරන සිල් රකින්න ධර්මයක් දියුණු කරපු කෙනෙක් ඉන්නවා. හොඳ රස්සාවක් කරනවා. දැන් බැරි වෙලාවක්වත් පාටි එකකට යන්න වෙනවා. දැන් කට්ටිය බොනවා. දැන් ඔබ බොන්නේ කියලා එතන ගිහිලා එතන රණ්ඩු කරන්න ගියොත් මොකද වෙන්නේ? ඔබ නිකම්ම ඒ පිරිස අතරේ ලැජ්ජාවකටපත් ඔබේ පාඩුවේ ඔබේ සිල් ගුණ දහම් රැකගෙන තමන්ගේ පාඩුවේ තමන් ඒ වෙලාව ගත කරලා බේරිලා එන්න දක්ෂ වෙන්න ඕනේ. අන්න තැනට සුදුසු නුවණ. ඒ වගේම රස්සාවක් කරත්, gedara දොරේ වැඩ කරත්, නෑදෑයෝ එක්ක කටයුතු කරත්, කොහේ ගියත් ධර්මාවබෝධේ කරා යන කෙනා දක්ෂ වෙන්නට ඕන තමන්ගේ ගුණ ධර්මයන්ට සීලයට හානියක් නොවන විදිහට තමන්ගේ ගුණ ධර්මත් රැකගෙන අනිත් අය සියලු දෙනා එකම සතුටින් ජීවත් වෙන්න දක්ෂ වෙන්නට ඕන. ඒ නිසා පොඩ්ඩක් සමාධියක් ඇති වුණා කියලා ධානයක් ඇති වුණා කියලා ධර්මයේ ටිකක් වැටුණා කියලා අමුතු වෙන්න හොඳ නැහැ. රඟපාන්න හොඳ නැහැ. දැන් බලන්න අර බුද්ධ දේශනාවල තියෙනවා නකුල පිතා නකුල මාතා. මං කියලා දීලා තියෙනවා නකුල මාතාව තමන්ගේ ස්වාමියා මරණාසන්න වෙච්ච වෙලාවේ ධර්මයේ කියලා කියලා හිත පිහිටෙවු. අන්තිම වෙලාවේ තමයි ස්වාමියාට කිව්වේ මං ගැන සැකයක් තියාගන්න එපා බුදුරජාන් වහන්සේගේ ගිහි ජීවිතේ ගත කරන සීල සමාධි ප්‍රඥා දියුණු කරපු ශ්‍රාවිකාවන් අතර මමත් එක්කෙනෙක් බොරුණන් ගිහින් අහන්න කිව්ව බුදුරජාන් වහන්සේ මේ ස්වාමියාට සනීප වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ගිහිල්ලා වන්දනා කරලා මේ කරුණ ඇහුවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මම අසනීප වෙච්ච වෙලාවේ මගේ බිරිඳ මං ළඟම ඉඳගෙන මට ධර්මයේ කියලා දුන්නා. බිරිඳ මට මෙන්න මේ වගේ කතාවක් කිව්වා අපි මෙච්චර කාලයක් ජීවත් වෙනවා එකට අපි දෙන්නම ධර්මයේ හැසිරෙනවා. නමුත් බිරිඳ මට මොකුත් වෙන කියලා නැහැ. භාග්‍යතුන් වහන්සේගෙන් අහගන්න කීව මං ගැන. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා ගෘහපති ඔබට ලාභයක්මයි ලැබීමක්මයි කිය ඔබේ බිරිඳ කාමරාග පටික සංයෝජන ප්‍රහාණය කරපු ආයේ කාම ලෝකයේ නූපදින ස්වභාවයෙන් යුක්ත කෙනෙක් කියෝ. අනාගාමි වෙලා. එතකොට ඒත් ගෙදර 아무තුවෙන් රඟපාලද? නෑ. ස්වාමියා දන්නෙත් අන්න බලන්න එතකොට ඒ වගේ ධර්මයේ කරා යන අය දක්ෂ වෙන්නට ඕනේ තැනට සුදුසු නුවණ පාවිච්චි කරන්න. ඊළඟ එක අප්පගබ්බෝ කුලේසු අනනුගීතු අප්පගබ්බෝ කියන්නේ මුරණ්ඩු නොවිය යුතුයි අන්න මුරණ්ඩු වෙන්න හොඳ නැහැ හිතුවක්කාර වෙන්න හොඳ නැහැ කුලේසු අනනුගිද්දෝ කුලේ නොඇලෙන කෙනෙක් වෙන්නට ඕන. කුලේ කාල්කගා අපි මෙහෙම මුන් එනවද අපිට කියලා දෙන්න අර එහෙම එකකි. අපි අසවල් පරම්පරාවේ අපේ අත්තම් මුත්තම් මේවා මේවා කී කී කාල්කගා ඉඳලා හරියන්නේ නැහැ. මිනිස්සු මනිනකොට මනින්න ඕන. ඒවා සාමාන්‍ය තිබ්බදේ. ಗುಣධර්මයේ මිනිස්සු මනින්න පුරුදු වෙන්නට ඕන. එතකොට මේ යහපත ಗುಣධර්මයේ ඒවා දකින්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් බලද්දී උන්වහන්සේ පෙන්වලා දුන්නේ ලෝකේ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මණ කෙනෙක් බ්‍රාහ්මණයෙක් හරි වසලෙක් හරි උපතින් වෙනවද නෑ ක්‍රියාවෙන් දැන් බලන්න අනාථපිණ්ඩික සිටුතුමා මොකද කිව්වේ? කෙනෙක් උපන් කුලේ නිසා පිරිසිදු වෙන්නෙත් නැහැ කියව සල්ලි නිසා පිරිසිදු වෙන්නෙත්. පිරිසිදු වෙන්නේ අවබෝධයෙන්, ධර්මයෙන්, සීලෙන්, ක්‍රියාවෙන්. අන්න ඒ නිසා මෙන්න මේ ಗುಣ 14 ඇති කරගන්න ඕන කිව්වා. ධර්මාවබෝධය ලබන්න කැමති ශ්‍රාවකෙක්. ඔන්න කරණීයමිත සූත්‍රයේ පළවෙනි ગાථා දෙක. එතකොට ඔය ગાත දෙකම කොච්චර ගැඹුරුද බලන්න. බලන්නේ 14 මතකද කියලා සක්කෝ දක්ෂ කෙනෙක් වෙන්නට ඕනේ උජූච අවංක කෙනෙක් වෙන්නට ඕනේ සූජූච වඩාත් අවංක වෙන්නට ඕනේ මෘදු නෑ සුවච කීකරු කෙනෙක් වෙන්නට ඕනේ මෘදු නම්මශීලී වෙන්නට ඕනේ අනතිමානී නිහතමානී වෙන්නට ඕන. සන්තුස්ස කෝච. ලද දෙයින් සතුටු වෙන කෙනෙක් වෙන්නට ඕනේ. සුභරෝච. පහසුවෙන් පෝෂණය කළ හැකි කෙනෙක් වෙන්නට ඕනේ. අප්පකිච්චෝච. වැඩ කටයුතු අඩු කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. සල්ල උක උත්ති සැහැල්ලු දිවි පැවැත්මක් ගත කරන කෙනෙක් වෙන්නට ඕනේ. සන්තින්ද්‍රියෝච. ශාන්ත ඉන්ද්‍රියන් නැති ඉඳුරන් නැති කෙනෙක් බවට පත් වෙන්නට උනේ. නිපකෝච. තැනට සුදුසු නුවණකින් යුතු කටයුතු කරන කෙනෙක් වෙන්නට ඕන. අප්පගබ්බෝ. මුරණ්ඩු නොවන කෙනෙක් වෙන්නට ඕනේ. කුලේස් වනනුගිද්දෝ කුලේහි නොඇලෙන කෙනෙක් බවට පත් වෙන්නට ඕන. මේ කරුණු 14 කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච. සාන්ත පදේ වූ අමා නිවන අවබෝධ කරගන්න කැමැති කරණීය කියන කැමැති අත්ත කුසල ශ්‍රාවකයා තමන්ගේ ජීවිතය තුළ දියුණු කරගත යුතුයි මේ 14. එතකොට මේ 14 තියෙන කෙනා තමයි ධර්ම අවබෝධය කරා යන්න දක්ෂ කෙනෙක් බවට පත් ඊළඟ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා නච කුද්දං සමාචරේ කිංචයේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යුම් සුඛිනෝවා කේමිනෝ හොන්තු සබ්බේ සත්තා බවන්තු සුඛිතත්වා ඔන්න ඒකේ තේරුම තමයි නච කුද්දං සමාචරේ කිංචයේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යුම් නුවණැත්තන්ගෙන් පඬිතයන්ගේ ගැරහීමට ලක් වෙන කිසිදු කුඩා හෝ වරදක් නොකරන කෙනෙක් බවට පත් වෙන්නට ඕන. නච කුද්දං සමාචරි කිංචේන විඤ්ඤු පරේ උපවදේය. විඤ්ඤු කියන්නේ ප්‍රඥාවන්ත කෙනෙක්ගේ උපවදේය ගැරහීමට ලක් වෙන කුඩා වරදක් හෝ නොකරන කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. සුඛිනෝවා කේමිනෝ හොන්තු සැප ඇත්තෝ වෙත්වා සියලු සත්වයෝම කේමිනෝ බිය නැත්තෝ වෙත්වා කියලා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියලුම සත්වයන්ගේ යහපත ප්‍රාර්ථනා කරන කෙනෙක් බවට පත් වෙන්නට ඕන මතකද ඒකේ තේරුම නුවණැත්තන්ගේ පඬිතයන්ගේ ගැරහීමට ලක් වෙන කුඩා හෝ වරදක් තමන් අතින් නොවෙන්න වග බලා ගන්නට ඕනේ ඒ විතරක් නෙවෙයි සැප ඇත්තෝ වෙත්වා බිය නැත්තෝ වෙත්වා කියලා සියලුම සත්වයන්ගේ යහපත පතන දකින කෙනෙක් බවට පත් වෙන්නට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යේකේචිපාණ භූතස්සී තසාවා තාවරාවා අනවශේෂා දීගාවායේ මහන්තාවා මජ්ජිමාරස්ස කානුකතූලා ඒකේ තියෙනවා මෛත්‍රී භාවනාව කරන හැටි ඔන්න විස්තර කරනවා. ඔන්න දැන් ඉස්සරලා කිව්වා මයි ධර්මාවබෝධය ලබන්න කැමති කෙනා තුළ තියෙන්න ඕනේ අංග 14 ಗುಣධර්ම. ඊළඟට මෛත්‍රිය වඩන්න ඕන හැටි කිසි වරදක් කරන්න එපා නුවණැත්තන්ගේ ගරහාවට ලක් වෙන. කියන්නේ සීලය සම්පූර්ණ කරගන්න. වැරදි කරන්න එපා. කය වචනේ සංවර. ඊළඟට බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය වඩන හැටි පෙන්නනවා. කොහොමද මෛත්‍රී කරන්නේ? යේකේචි පාන භූතස්සී. ඒ කියන්නේ යේකේචි යම් කිසි පාන කියන්නේ ප්‍රාණීන් සියලුම ප්‍රාණීන්ට මෙත් පතුරවන්න කියනවා. කවුද ප්‍රාණීන්? තසාවා. කෙලෙස් සහිත සත්‍යයන්. තසාවා කියන්නේ කෙලෙස් සහිත සත්‍යයන්. තාවරාවා කෙලෙස් ප්‍රහාණය කරපු අය රහතන් වහන්සේලා අනවසේසා රහතන් වහන්සේලා හැර අනෙක් සියලුම සත්වයන් මේ එක එක ක්‍රමයකට කියන්නේ සියලුම සත්වය ඇතුල් වෙන විදිහ. තසාවා කියන්නේ කෙලෙස් සහිතයි, තාවරාවා කෙලෙස් රහිතයි, අනවශේෂා ඒ අය ඇරෙන්න අනිත් සියලුම සත්වයෝ. ඊළඟට දීගාවා දීර්ඝ ශරීර තියෙන සත්වයෝ කවුද? පීඹුරෝ ඒ වගේ දිග ශරීර තියෙන සත්තු ඉන්නවා. අමනුෂ්‍යය ගත්තත් බලන්න පහාරාද සූත්‍රයේ තියෙනවා යොදුන් 100 200 300 400 විශාල අද්භූත ශරීර තියෙන සත්වයෝ මහා සාගරේ ඉන්නවා කියනවා. තිමි තිමංගල තිමි පිඬර නාග අසුර ගහන්දරව කියලා අමනුෂ්‍යය ගැන පෙන්නනවා. සමහරුන්ගේ ශරීර යොදුන් 100ක් විශාලයි කියන මහා සාගරය තුල. යොදුනක් කියන්නේ සතපුම් 16ක්. එතකොට කොච්චර විශාල අద్භූත අමනුෂ්‍යයෝ ඉන්නවද? අන්න ඒ වගේ දිග ශරීර තියෙන සත්වයෝ ඉන්නවා. දීගාවා. යේ මහන්තාවා. විශාල ශරීර තියෙන මහත විශාල ශරීර තියෙන සත්තු ඉන්නවා. මජ්ජිමා මධ්‍යම ප්‍රමාණි ශරීර තියෙන සත්තු ඉන්නවා. මජ්ජිමා රස්ස කානුක තුල රස්ස කියන්නේ කුඩා සත්තු ඊතා කුඩා සත්තු ඉන්නවා අනුක ඇස්සට නොපෙනෙන ඊ타ම කුඩා සතුන් ඒ කියන්නේ අන්වීක්ෂයකින් බලලා හොයන්න තරම් ඇසට නොපෙනෙන ඊ타ම කුඩා සතුන්ට කියන අනුක එතකොට බලන්න කොච්චර පරිපූර්ණ දේශනයක්ද කියලා දීර්ඝ ශරීර තියෙන සත්තු මහාත ශරීර තියෙන සත්තු මධ්‍යම ප්‍රමාණයේ සත්තු කුඩා සත්තු ඊටත් කුඩා ඇසට නොපෙනෙන අන්වීක්ෂයෙන් හොයන්න තරම් සතෙක් ඉන්නවනම් ඒ සියලු සත්තු තූලා කානුක තූලා අනුක තූලා තූලා කියන්නේ ස්තූල වට ප්‍රමාණයෙන් තියෙන රවුම් සත්තු ඉන්න ඉබ්බෝ කැස්බෑයෝ ඒ වගේ වට ප්‍රමාණයෙන් විශාල සත්තු ඊළඟට දිඨාවායේව අද්දිඨා යේච দূරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා බවන්තු සුඛිතත්තා කියන. මේ තමයි පස්වෙනි ගාථාව. ඊළඟට බුදුරජාන් වහන්සේ විස්තර කරනවා දිඨාවා කවදා හරි තමන්ගේ ඇහැට දැකපු සත්තු ඉන්නවා නම් ඒ ඇහැට දැකපු සියලුම සත්ත්වයන් අද්දිඨා මේ ලෝකේ තමන්ගේ ඇහැට දැකලා නැති යම් තාක් සත්ව කොටසක් ඉන්නවනම් ඒ ඇසින් නොදකපු සත්තුත් යේච দূරේ වසන්ති දුර ඈත වාසය කරන සත්තු අවි দূරේ ළඟ වාසය කරන සත්තු භූතාවා ඉපදී සිටින භූත කියන්නේ භූතය නෙමෙයි එතන භූතා කියන්නේ ඉපදිච්ච සත්තු සම්භවේසීවා ඉපදීමට සිටින සත්තු ඒ කියන්නේ මව කුසේ වැඩෙන අය ඉන්නවනම් ඒ අයටත් මෛත්‍රී කරනවා. එතකොට බලන්න ඉපදිච්ච සත්තු මව කුසේ වැඩෙන අය සම්භවේසී වගේ දැන් බිත්තර ඇතුලේ තව වැඩෙන සත්තු ඉන්නවා බිත්තර කඩාගෙන එළියට ඇවිල්ලා නැහැ. තව ඉන්නවා මව කුසේ හැදෙන අය ඉන්නවා තාම දරුවෝ හැටියට බිහි වෙලා නැහැ කුසේ ඉන්නේ. ඒ වගේ තෙත් පරිසරයේ හට ගන්න සත්තු ඉන්නෝ තාම මතු වෙලා නැහැ. එතකොට මේ වගේ ඉපදීමට ආසන්න ස්වභාවයෙන් ඉන සත්තු. ඊළඟට කියනවා සම්භවයේ සීවා සබ්බේ සත්තා බවන්තු සුඛිතත්තා. ආයෙමත් විස්තර කරනවා. ඒ කියපු සත්ත්ව වර්ග ඔක්කොම අරගෙන සබ්බේ සත්තා බවන්තු සුඛිතත්තා. ඒ සියලුම සත්වයෝ සුවපත් වේවා කියලා නිතර නිතර මෛත්‍රී කරන්න කියනවා. දැන් මතකද මේ සත්තු වර්ග ටික. ඒකේචි පාන භූතස්වි ඒ සියලුම හටක තසාවා ඒ කියන්නේ කෙලෙස් සහිත තාවරාවා කෙලෙස් රහිත අනවශේෂා කියන්නේ ඒ අය ඇර සියලුම සත්වෝ දීගාවා දීර්ඝ ශරීර තියෙන අය මහන්තාවා මහත මජ්ජිමා මධ්‍යම ප්‍රමාණයේ සත්තු රස්ස කුඩා අනුක ඊතා කුඩා ඇහැට නොපෙනෙන අන්වීක්ෂයෙන් බලන්න තරම් පුංචි තූලා වට ප්‍රමාණයේ විශාල සත්තු ඊළඟට දිඨාවා කවදා හෝ Tamange ඇහැට දැකපු සත්තු ඊේ වද්දිෂ්ඨා ඇහෙන් දැකලා නැති සත්තු යේච দূරේ වසන්ති දුර ඈත වාසය කරන සත්තු අවි দূරේ ළඟ වාසය කරන සත්තු භූතාවා ඉපදිච්ච සත්තු සම්භවයේ සීවා ඉපදීමට ආසන්න මව් කුසවල් වල බිත්තර ඇතුලේ වැඩෙන සත්තු ඊළඟට ඒ සියලුම සත්තු විස්තර කරනවා සබ්බේ සත්තා බවන්තු සුඛිතාත්තා ඒ සෑම සත්වයක්ම සුවපත් වේවා කියලා අරමුණු කරලා මෛත්‍රී වඩන්න කියලා ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා නපරෝ පරන්නි කුබ්බේත ඥාති මඤ්ඤේත කත්ථ චිනං කංචි බ්‍යාරෝසනා පටිග සංඥා ඥාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිජ්ජේය ඔන්න ඊළඟ ගාථායි පෙන්නනවා නපරෝ පරන්නි කුබ්බේත කිසිවෙක් කිසිවෙකුට වංචාවක් නොකරත්තා නිකුබ්බේත කියන්නේ වංචා අනුන් රවට්ටන්න එපා කියන වංචා කරන්න එපා කියන දැන් බලන්න ඔය දේශපාලන සාකච්ඡාවකින් පොඩ්ඩකට නිකන් අහලා බලන්නකො. මොනවද යන්නේ කියලා. මිනිස්සු හරිය ආසයෙන් බලනවා. මොන්න කියනවා තමුසලගේ කාලේ මෙහෙම එක්ක මොනවා හරි කියලා ඔය ආණ්ඩුව කාලේ මෙච්චර මෙච්චර වංචා කරා මෙච්චර හොරකම් කරා මෙච්චර වංචා කරා කියන. අනිත් පැත්තෙන් මොකද කියන්නේ? ඇයි ওই කාලේ ඕම යයි ওই කාලේ මෙච්චර වංචා කරා මෙච්චර වික්ක මෙච්චර කොමිස් කියව අන්තිමට බලපුවාම දෙගොල්ලොම හොරු. උඹලා මෙච්චර හොරකම් කරා කියන අරුන් කියන උඹලා මෙච්චර හොරකම් කරා කියන. හොරු හොරු හොරකම් කියා ගන්නවා. ඕකට නේද බලන්නේ. ඕක තමයි බලන්නේ. එතකොට මේකේ තියෙන්නේ කිසිවේ කිසිවෙකුට වංචාවක් නොකරත්වා නපරෝ පරන්නිකුබ්බේත වංචා කරගන්න එපා ඥාති මඤ්ඤේත කත්ත චිනං කංචී කිසිවෙකු පහත් කරලා අවඥාවට නින්දාවට භාජනය නොකරත්වා කියන. අසවල්ලු මේ අය ඔය කට්ටියගේ හැටි අපි දන්නේ නැද්ද මෙහෙම අනුන්ව පහත් කරලා හෙලා දකින්න එපා කියනවා. එතකොට ඒ විදිහට එකිනෙකා පහත් විදිහට හෙලා දැකලා ඒ අය පහත් කරලා සලකන්න එපා කියනවා. ඥාති මඤ්ඤේත කත්ති චිනං කංච කිසිවෙකු කිසිවෙකුව පහත්යයි නොසලකාවා බ්‍යාරෝසනා පටිග සංඥා බ්‍යාරෝසනා කියන නපුරු දරුණු වචන වලින් පිහියෙන් අයිනා වගේ වචන වලින් ඊළඟට පටිග සංඥා ද්වේෂය ඇතිවන දරුණු බස් නොකියත්වා කියන්නේ තව කෙනෙක් තව කෙනෙකුගේ හිතේ ද්වේෂය ගැටීම ඇතිවන හිත රිදීම ඇතිවෙන නපුරු දරුණු වචන වලින් කතාබස් නොකරත්වා ඥාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය. කිසිවෙක් කිසිවෙකුගේ දුකක් කැමති නොවේවා කියන. දැන් මතකද ඒකේ කරුණු හතර. කිසිවෙක් කිසිවෙකුට වංචාවක් නොකරත්වා. ඊළඟ පේලියේ තියෙනවා කිසිවෙකු පහත් කොට නින්දාවට ලක් නොකරත්වා. නපුරු දරුණු වචන වලින් අනුන්ගේ හිත් කිසිවෙක් කිසිවෙකු සිත් නොබිඳත්වා. ඊළඟට කිසිවෙකුගේ දුක කැමති කාගේවත් දුකක් කැමති වෙන්න එපා කියන. කැමති වෙනවද නැද්ද? වෙනවා. සමහරු අපිටම ඇවිල්ලා කියනවා. අනේ හාඳුරුනේ අපි මෙච්චර අපි ධර්මයේ හැසිරෙනවා අපිටමයි මේ ප්‍රශ්න අරකුන් අර යසාගේට ඉන්නවා කියනවා. එතකොට මොකද්ද ඒකේ යට අදහස තියෙන්නේ? ඒ කියන්නේ අරුන් විනාශ වෙනවා දකින්න කැමතියි. එතකොට තමන්ට කරදර එනකොට තමන් කියන්නේ එතකොට ධර්මයේ ඉස්සරහට දාන්නේ. ඇයි අපිට මෙහෙම වෙන්නේ? ඇයි අරුන් අර හොඳට ඉන්නේ කියන අනුන් විනාශ වෙනවා දකින්න කැමැත්ත තියෙන්නේ යට. ඒක නෙවෙයිද? දැන් ওই කතාව ඔබ කියන්නේ නැද්ද? මොකක් හරි ආවට පස්සේ හිතෙනවා අර අච්චර වංචා වැඩ කරනවා අච්චර හොරකම් කරනවා ওই අසාගේට ඉන්න මුන්ට කිසි හේනයක් නැහැ කියනවා. ඒ කියන්නේ තමන්ගේ අටිහිතේ තියෙන අනුන් විනාශ වෙනවා දකින්න කැමැත්ත. ඉතින් ඒ නිසා අන්න බුදුරජාණන් වහන්සේ වෙන කිසිවෙක් කිසිවෙකුගේ දුකක් කැමති නොවේවා කියන අනු මේ දුකටපත් වෙනකොට හොද්ද වැඩි ආ ඕක තමයි වෙන්න ඕනේ ඔය අපි කීවේ කියනවා. ඒ මොකද ඒ සතුට ඒ මුදිතාවද මේ මුදිතාව කියන්නේ අනුන්ගේ යහපත දියුණුව දැකලා සතුටු වෙන්නට ඕන. මෛත්‍රිය කියන්නේ සියලු සත්වයන්ගේ යහපත ප්‍රාර්ථනා කරන්න. කරුණාව කියන්නේ අනුන් දුකකටපත් වෙද්දී හිත උණු වෙන ගතිය. අනුන් දුකකටපත් වෙද්දී අනේ පව් කියලා අනුකම්පාවක් ඇති මුදිතාව කියන්නේ අනුන් දියුණු වෙද්දී අනේ කොච්චර හොඳද කියලා සතුටු වෙනවා. උපේක්ෂාව කියන්නේ ඒ සියලු සත්‍යයන් කර්මයේ දායාද කරගත් කර්මයට අනුව සැප දුක් විඳින කොටසක් කියලා මධ්‍යස්ත සිතක් සියලු සත්‍යය කෙරෙහි පවත්වනවා. ඔන්න ඔය මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන හතර දියුණු කරන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඊළඟ ගාථාවෙන් පෙන්නනවා කොහොමද මෛත්‍රී කළ යුත්තේ. මාතා යථානියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කී ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණ අම්මා කෙනෙක් ඉන්නවා එකම දරුවයි ඉන්නේ එතකොට ඒ අම්මා බොහෝම ආදරෙන් තමන්ගේ දිවි දෙවනි කොටේ දරුවව රැක ගන්නවා අන්න ඒ වගේ ඒවම්පි සබ්බ භූතේසු සියලුම සත්වයන් කෙරෙහි මාන සම්භාවයේ අපරිමාණ අප්‍රමාණ මෛත්‍රී සිත පතුරවන්න කියන. අපරිමාණ අප්‍රමාණව මෛත්‍රී කරන්න කියන ප්‍රමාණයක් කරන්නේ නැතුව කොහොමද මාතා යථානියම් පුත්තා එකම අම්මා කෙනෙක් එකම දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ආයුසා ඒක පුත්ත මනුරක් තමන්ගේ ආයුෂ දිවි ජීවනී කොට ඒ දරුවා රැක ගන්නවා වගේ දැන් එතකොට මේ මොන අම්මලා ගැනද කියන්නේ මේ කරුණාවන්ත දරුවෝ ගැන අර වගේ කන දරුවෙක් ඉන්න ආදරෙන් ජීවිතේ දෙවනි කොට රකින්න අම්ම. එතකොට අර ඉපදිච්ච ගමන් බෙල්ල මිරිකන අම්මලා ඉන්නේ. ඒ අයද? නෑ. ඒ නිසා ඒකත් දැනගන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අන්න අප්‍රමාණව මෛත්‍රී පතුරවන හැටි තවත් ක්‍රමයෙන් විස්තර කරනවා. දැන් බලන්න ඊටාම පරිපූර්ණ දේශනයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා කොහොමද අම්මා කෙනෙක් Tamange එකම දරුවෙකුට දිවි දෙවණිකොට මෛත්‍රී කරනවා වගේ සියලු සත්‍යයන් කිරී අප්‍රමාණව කොහොමද මෛත්‍රී කරන්නේ මාන සම්භාවයේ අපරිමාණ කොහොමද අපරිමාණව මෛත්‍රී කරන්නේ මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණ උද්දං අදෝච තිරියංච අසම්භාදං අවේරං අසපත්තං හොඳට මතක තියාගන්න මේ ගාතාව අටවෙනි ගාතාවේ තේරුම මෙත්තංච සබ්බ ලෝකස්මින් සියලුම ලෝක සත්‍යයන් කෙරෙහි මෛත්‍රිය පතුරවන්න කියනවා මාන සම්භාවයේ අපරිමාණ අප්‍රමාණව සීමාවක් මායිම් නැතුව අප්‍රමාණව මෛත්‍රී කරන්න කියන කොහොමද උද්දං උඩ දිසාවේ ඉන්න සියලුම සත්‍යයන් උඩ දිසාව කියන්නේ උඩ අහස අදෝච යට දිසාව මහ පොළොවට ගත්තාම ඒ දිසාව ඇතුලේ කෙලවරක් නැතුව පොළොව ඇතුලේ යම්තාක් සත්ත්ව කොටස් ඉන්නවනේ ඒ සත්තුන්. තිරියංච අනෙක් සියලු දිසාවන්. ඒ කියන්නේ තිරියංච කියන්නේ උඩ යට නැතුව අනිත් වටේ තියෙන සියලු දිසාවන්. හාස්ප හාත්පස දිසාවන් කියන ඒ කියන්නේ උතුරු දිසාව, උතුරු අනු දිසාව, නැගෙනහිර දිසාව, නැගෙනහිර අනු දිසාව, දකුණු දිසාව, දකුණු අනු දිසාව, බටහිර බටහිර අනු දිසාව. ඒ දිසා අටට කියනවා තිරියංච. වටේ තියෙන දිසාව. උද්දං අදෝච තිරියංච කියපහම දිසා කීයක්ද? 10ක්. ඒවට තමයි දස දිසාවන් කියන්නේ. ඒකට වටේට උතුර උතුරු අනු දිසාව, නැගෙනහිර නැගෙනහිර අනු දිසාව, දකුණ දකුණු අනු දිශාව බටහිර බටහිර අනු දිශාව කීයද 8යි උඩ දිශාව යට දිශාව කීයද 10යි අන්නේ දස දිශාවටම මෛත්‍රී කරන්න කියන ඊළඟට කොහොමද මෛත්‍රී කරන්න කියලත් විස්තර කරනවා තිට්ටං හිටගෙන ඉන්න ගමන් ওই දස දිශාවට මෛත්‍රී කරන්න කියනවා චරං තිට්ටං චරන් නිසින්නෝවා සයානෝවා යාව තස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු කියන කොහොමද මෛත්‍රී කරන්නේ තිට්ටං හිටගෙන ඉන්නකොට දස දිසාවටම අප්‍රමාණව මෛත්‍රී කරන්න කියනවා චරං ඇවිදින ගමන් සක්මන් කරන ගමන් දස දිසාවටම මෛත්‍රී කරන්න කියනවා නිසින්නෝවා ඉඳගෙන ඉන්න වෙලාවටත් දස දිසාවට මෛත්‍රී කරන්න කියන. සයානෝවා. නිදාගන්න ගියාට පස්සෙත් නින්දට යනකනොත් දස දිසාවට මෛත්‍රී කරන්න කියන ওই විදිහට. යාව තස්ස විගත මිද්දෝ. යම් තාක් නොනිදා සිටිනවද? ඒ හැම වෙලාවෙම. ඒ කියන්නේ අර ඔක්කොම කැටි කරලා හිටගෙන හෝ ඉඳගෙන හෝ ඇවිදිමින් හෝ නිදාගෙන හෝ යම් තාක් නොනිදා ඉන්න වෙලාවක් තියෙනවා ඒ හැම වෙලාවෙම යාවතස්ස විගත මිද්දෝ කියන්නේ මොකද කරන්න ඕනේ? ඒතං සතින් අදික්ටේය බොහෝම සිහිනුවන පිහිටවාගෙන බ්‍රහ්මමේතං විහාරං ඉදමා වූ මේ මෛත්‍රී බඹ විහරණ පවත්වන්න කියන. මෛත්‍රී බ්‍රහ්ම විහරණයෙන් වාසය කරන්න කියන. දැන් බලන්න දේශනාව කොයි තරම් පරිපූර්ණයිද ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අන්තිමට ධර්ම අවබෝධයට කොහොමද මේ මෛත්‍රිය හරවන්නේ? දැන් මෛත්‍රියෙන් සියලු සත්ත්ව වර්ග දැන් මේකේ සතෙක් කාට හරි විද්‍යාඥයෙකුට හරි කාටවත් කියන්න පුළුවන් දා අසවල් සත්වයා ඕකට අදාළ නැත. පුළුවන්ද? බෑ. අන්වීක්ෂයෙන් බලන සතා පවා ඇතුළත් වෙලා ඉවරයි. එතකොට දැකලා තියෙන දැකලා නැති මොන විදිහේ ශරීර තිබුණත් මව කුසේ ඉපදිච්ච අය පවා ඉපදෙන්න ඉන්න අය පවා බිත්තර රස්සේ ඉන්න සතු පවා සියලුම සත්ත්ව වර්ග කැටි වෙලා. දැන් මේවා අහනකොට මේවා හොඳට විමසනකොට හිතෙන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ නම් ඒකාන්තින්ම සම්මා සම්බුද්ධයිමයි කියලා. බලන්න එතකොට මේ දේශනාවලින් තේරෙනවා කොයි තරම් විස්තරාත්මකව කැටි කරපු දේශනාද. ඊළඟට මෙතනින් එහාට විදර්ශනාවට හැරෙන හැටි පෙන්නනවා. දැන් සමාධිය වඩපු කෙනෙක් දිට්ඨංච අනුපගම්මසී දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනීන සම්පන්නෝ කාමේසු විනෙය්‍යගේ දං නහි ජාතු ගබ්බසේයම් පුනරේති දිට්ඨිංච කිසිම මිත්‍යා දෘෂ්ටියකට නොඇටී ඒ කියන්නේ උච්ඡේද දෘෂ්ටියටවත් සාස්ෘත දෘෂ්ටියටවත් ඒ කිසිම වෙනත් දෘෂ්ටියකට වැටෙන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාව තුළ සම්මා දිට්ඨියෙන් යුතු මාර්ගයේ තුල පිහිටලා දිට්ඨිංච අනුපගම්ම සීලවා ඒ කිසිම දෙයකට නොඇටි සීලයේ තුලින් සම්මා දිට්ඨියෙන් යුක්ත ආර්ය මාර්ගයේ තුල පිහිටලා දස්සනේන සම්පන්නෝ චතුරාරි සත්‍ය කෙරෙහි යථාර්ථය දැකීම තුලින් කාමේ සුවිනෙය්‍ය ගේදා කාමයන් කෙරෙහි මේ කාම ලෝකයේ කෙරෙහි තියෙන සියලු ඇල්ම නුවණින් සලකලා ප්‍රහාණය කරන්න කියන. ඒක කරන්න විදර්ශනාව. කාමයන් කෙරෙහි යම් ඇල්මක් තියෙන ඒ සියලු ඇල්ම නුවණින් සලකලා ප්‍රහාණය කරලා නහි ජාතු ගබ්බ සෙයම් පුනරේති ආයමත් මිනිස් මව් කුසකට එන්නේ නැතුව උපදින්න මේ මෛත්‍රිය තුලින් පාර හදාගන්න කියන නහි ජාතු ගබ්බසේයම් පුනරේති ආයෙමත් නැවත මව කුසක් කරා ඉන්නේ නැති වෙන විදිහට සසර ගමන අවසන් කරන්න කියන එහෙනම් මොකද්ද මේක කියන්නේ කොතන මොන ඵලයේද මේ විස්තර කරන්නේ අනාගාමී වීම අනාගාමී කෙනා තමයි එයා දිට්ඨිංච අනුපගම්ම සීලව කිසිම දුෂ්ටීකරණ මෙන්න සම්මා දිට්ඨිය ඍජු කරගෙන දස්සනේන සම්පන්නෝ චතුරාරි සත්‍ය කෙරෙහි දස්සන සම්පදාවෙන් යුක්තව කාමේ සුවිනෙය්‍යගේ දන් කාමරාග පටික කාමයන් ඒවා ප්‍රහාණය කරලා ආයමත් කාම ලෝකයේ උපදින්න හේතු වෙන සියලු සංයෝජන ප්‍රහාණය කරලා නහි ජාතු ගබ්බසෙය්‍යා කාම ලෝකේ මිනිස් මව කුසක උපතකට ආයි එන්නේ නැහැ. එයා සුද්ධාවාස බබලෝ ඉපදිලා පිරිනිවන් පාන. අන්න බලන්න එතකොට මයිත් කරණීයමිත සූත්‍රයේ කියන දේශනාව තුළින් කෙනෙකුට තමන්ට ආරක්ෂක දේශනාවක් හැටියට දෙවියන්ට පවා ප්‍රිය අමනුෂ්‍ය වූදුරු වලින් පවා වළකින්න උපකාර වෙන දේශනාවක් හැටියට තුන් සූත්‍රයේ තුල තියෙනවා අපිට හඬ නගා සජ්ජායනා කරලා පින් රැස් කරගන්න පුළුවන්. ආරක්ෂාව රැකවරණය හදාගන්න පුළුවන්. ඒ එකක්. ඊළඟට ඒකේ අර්ථ නුවණින් විමසමින් භාවනා කරලා අනාගාමී තත්ත්වයේ දක්වාම දියුණු කරලා ආයමත් කාම ලෝකේ නූපදින ස්වභාවයෙන් යුක්තව සසර ගමන අවසන් කරන පාර හදා ගන්නත් පුළුවන්. ඒ එතකොට මෙලවත් පරලවත් දෙකටම පාර ආරක්ෂාව රැකවරණේ පෙන්ලා දෙන දේශනාව. ඉතින් ඒ නිසා දැන් බලන්න ඔබම සාමාන්‍යයෙන් කල්පනා කරලා ඔබ කී වතාවක් මේක කියවලා තියෙනවාද? කොච්චර සජ්ජායනා කරලා ඇද්ද? කොච්චර කියලා ඇද්ද? කොච්චර අහලා ඇද්ද? නමුත් ඒ වචනෙන් වචනේ කොයිතරම් ගැඹුරු වර්ථයක් කරා යනවද දැන් මේ විස්තර කරපු දේශනාව දැන් මේ පැය එකයි කාලයකට වගේ මම වේලාව තියාගෙන විස්තර කරගෙන ගියේ. ඕක එහෙම නැතුව විස්තර කරා නම් මට දවස් දෙක තුනක් විස්තර කර කර යන්න පුළුවන්. එතකොට ඒ නිසා එච්චරකට විස්තරාත්මක කරුණු ගොනු කර කර ගොනු කර කර මේ ඔස්සේ අපට විමසන්න කරුණු තියෙනවා. ඒ නිසා බුද්ධ දේශනා තුලින් මේක පුංචි මේක කෙටි ඕක මෙහෙමයි කියලා අවසන් කරන්න බෑ. ඒ තුල විශාල අවබෝධයක් කරා යන පාර ගැබ් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේකෙදි අපිට අවශ්‍ය වෙන්නේ අපි කොච්චර කරණීමිත සූත්‍රයේ සජ්ජායනා කර කර කර කර හිටියත් අපට ආරක්ෂාවක් ලැබෙනවා රැකවරණයක් ලැබෙනවා ඒවා තියෙනවා සජ්ජායනයෙන් පිනක් රැස් වෙනවා නමුත් අපේ ද්වේෂය අර හිතේ තියෙන ගැටීම මේවා ප්‍රහාණය කරන්න නම් මොකද කරන්න ඕන? ප්‍රායෝගිකව භාවනාවකට දෙන්න ඕන. මෛත්‍රී භාවනාව කරන්න ඕන මේකේ තියෙන විදියට සත්ත්ව වර්ග දිශාවල් අනුව ඊළඟට හැම වෙලාවෙම දැන් බලන්න එක්කෝ ඉඳගෙන ඉන්න වෙලාවේ හිටගෙන ඉන්න වෙලාවේ නිදාගෙන ඉන්න වෙලාවේ ඇවිදිනකොට ඇහැරගෙන ඉන්න යම් වෙලාවක් තියෙනවා නම් ඒ සෑම වෙලාවෙම මෛත්‍රියෙන් ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ විදියට පුරුදු වෙච්ච කෙනෙකුට තමන්ගේ ජීවිතේට ඒකාන්තයෙන් රැකවරණයක් ආරක්ෂාවක් හදාගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ පින්වත් හැම දිනාටම ඒ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් දේශනාවේ ආරක්ෂාව රැකවරණේ ඒ දේශනාවට අනුව භාවනා දියුණු කර ගැනීමේ මාර්ගය මතුවෙලා හැම දිනෙකටම උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න ආයමත් කාමයන්හි නොඇලී අර කාම සංයෝජන ප්‍රහාණය කරලා අනාගාමී ඵලයට පත්වීම පිණිසම මේ දේශනා උපකාර කරගෙන මෛත්‍රිය දියුණු කරගන්න වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා